මේ පින්වතුන් බොහෝ කාලයක සිට සූත්‍ර ධර්ම විවරණ තුලින් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා එකින් එක එකින් එක ශ්‍රවණය කරන්න පුරුදු වුණා. මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය මජ්ක්‍ධිම පඤ්ඤාසකයට අයිති සියලුම සූත්‍ර දේශනා ශ්‍රවණය කරලා අවසන්. මේ වෙනකොට අපි ශ්‍රවණය කරමින් ඉඳින්නේ උපරිපන්නාසකයට අයිති සූත්‍ර දේශනා කොටස. විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මේ සූත්‍ර දේශනා වලට අවධාරණය යොමු කළොත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සාරයක් හැටියට එකතු කරගන්න පුළුවන් වටින ධර්ම පරයායක් තමයි මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත සූත්‍ර දේශනා. මුල ඉඳලම මේ දේශනාවලට සම්බන්ධ වුණ පිරිසට ඒ බව මනාව තේරුම් ගන්න පුළුවන් කාරණයක්. මජ්ක්‍ධිම නිකායට අයිති සියලුම සූත්‍ර නොව එක සූත්‍ර දේශනාවක් වුණත් කෙනෙක් සිහියෙන් නුවණින් වීරියෙන් යුක්තව ශ්‍රවණය කරනවා නම් ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට එයම ප්‍රමාණවත් බවයි අපගේ අදහස. මොකද හැම සූත්‍රයකම වගේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව දියුණු වෙන විදිහට තමයි බොහෝ සූත්‍රවල ධර්ම කාරණා පෙළ ගැස්විලා තියෙන්නේ. කෙනෙකුට සිහිය නුවණ වීරිය තියෙනවා නම් එක සූත්‍ර දේශනාවක් වුණත් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගතහොත් මේ ජීවිතේම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන කාරණය ඒකාන්ත සත්‍යයක්. ඒ නිසා මේ පින්වත් පිරිස අද දවසේත් කල්පනා කරන්නට ඕන මේ හැම සූත්‍ර දේශනාවකම විවරණය වෙන්නේ අපේ ජීවිතවලට අවශ්‍ය කාරණා අපේ ජීවිතේ සම්පූර්ණ කරගන්න අවශ්‍ය ධර්ම කාරණා තමයි අපි සාකච්ඡා කරන්නේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකයට අයිති හතරවෙනි වග්ගය එනම් විභංග වග්ගය විවරණය කරගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ කියලා කියන්නේ තුන්වෙනි පොත් වහන්සේ. එතකොට මේ උපරිපන්නාසකයේ වර්ග පහකට බෙදෙනවා. එයින් හතරවෙනි වර්ගයේ තමයි විභංග වර්ගය කියලා කියන්නේ. මේ විභංග වර්ගය පිළිබඳව තමයි අද අපි මේ දේශනාවෙන් විවරණය කරගන්නේ. පළමු කොටම අපි විස්තර කරගන්න බලාපොරොත්තු වෙනවා මේ විභංග වර්ගය කියලා කියන්නේ මොකක්ද? විශේෂයෙන්ම මේ වග්ගයට මේ නම ලැබෙන්න හේතුව මොකද්ද? මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකේ හතරවෙනි වග්ගයේ හැටියට තමයි විභංග වග්ගය විවරණය වෙන්නේ. මුළු මජ්ක්‍ධිම නිකායේම තියෙන වග්ග වලින් වැඩිපුර සූත්‍ර දෙකක් සංග්‍රහ වෙන එකම වග්ගය තමයි විභංග වග්ගය. දැන් අපි මූලපණ්ණාසකයේ පිළිබඳව අවධානයෙන් ශ්‍රවණය කළා මජ්ක්‍ධිම පණ්ණාසකයත් අවධානයෙන් ශ්‍රවණය කළා උපරිපණ්ණාසකයේ වග්ග තුනක් මේ වෙනකොට අපි ශ්‍රවණය කරලා අවසන්. එතකොට ඒ හැම වග්ගයකම සූත්‍ර දේශනා 10 බැගින් තමයි සංග්‍රහ වෙලා තිබුණේ. නමුත් මේ විභංග වග්ගයේදී සූත්‍ර 12ක් අපිට විවරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 152ක් සංග්‍රහ වෙලා තියෙනවා. එතකොට එතනින් සූත්‍ර 12ක් සංග්‍රහ කරලා දේශනා කරපු එකම වර්ගය තමයි විභංග වර්ගය. මේ විභංග වර්ගයට විභංග කියන නම යෙදෙන්න හේතුව තමයි මේ වර්ගයේ චුල්ල කම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය, ධාතු විභංග සූත්‍රය, අරණ විභංග සූත්‍රය, සච්ච විභංග සූත්‍රය ඒ වගේම දක්ෂිනා විභංග සූත්‍රයේ අනුවෙන් විභංග නාමයෙන් සංග්‍රහ වෙච්ච සූත්‍ර දේශනා බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වෙන නිසා මේ වග්ගයට විභංග වග්ගය කියලා විවහාර කරනවා. එතකොට දැන් විභංගය කියන වචනේ අපි විස්තර කරගත්තොත් විභාග කොට දේශනා කරන අර්ථයෙන් තමයි බෙද බෙදා දේශනා කළා කියන අර්ථයෙන් තමයි මේ විභංග කියන වචනය විස්තර වෙන්නේ. එතකොට මේ විභංග නාමයෙන් යෙදෙන සූත්‍ර දේශනා බොහෝ ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් සංග්‍රහ වෙලා තියෙනවා මේ විභංග වර්ගයේ. ඉතින් අපි මේ සූත්‍ර දේශනා ඉදිරියට එකින් එක එකින් එක විස්තර කරගන්නවා කෙටියෙන්. එතකොට මේ විභංග වර්ගයේ වැඩිපුරම විභංග නාමයෙන් සූත්‍ර දේශනා සංග්‍රහ වෙලා තියෙන නිසා මේ වග්ගයට විභංග වග්ගය කියලා හඳුන්වනවා. එතකොට මේ වග්ගයේ තවත් වැදගත් විශේෂ කාරණයක් තමයි අපි මුලින් සඳහන් කළා. අනිත් සියලු වග්ගවලම සූත්‍ර දේශනා 10 බැගින් සංග්‍රහ වෙලා තිබුණත් මේ විභංග වග්ගයේ විතරක් සූත්‍ර දේශනා 12ක් අන්තර්ගත වෙනවා. එතකොට වැඩිපුර සූත්‍ර දේශනා දෙකක් අන්තර්ගත වෙලා තියෙනවා මේ විභංග වග්ගයේ. එතකොට මේ විභංග වග්ගයේ පළවෙනි සූත්‍රයේ හැටියට සංග්‍රහ කරලා තියෙන්නේ බද්ධේක රත් සූත්‍රය. මෙතන ඉඳලා අපි සූත්‍ර දේශනා 12ම කෙටියෙන් කාල වේලාවට අනුව විස්තර කරගන්නවා. ඉතින් මේ පින්වත් පිරිස බොහෝ මුනන්දුවෙන්, උවමනාවෙන් මේ සූත්‍ර දේශනා මේ විභංග වර්ගයට මෙච්චර සූත්‍ර ප්‍රමාණයක් අයති මේ සූත්‍ර දේශනාවල අන්තර්ගත වෙලා තියෙන මේ මේ කාරණා කියලා කෙටි සටහනක් එහෙමත් නැත්නම් යම්කිසි විදිහක මතක තබා ගැනීමට පහසු උපක්‍රමයක් යොදා ගන්නවා නම් මේක මේ පින්නතුන්ට බොහෝම උපකාර පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකාය විවරණ කරනකොට විශේෂයෙන්ම මුළු මජ්ක්‍ධිම නිකාය පිළිබඳවම වෙනමම දේශනාවක් සිද්ධ කළා මූලපණ්ණාසිකේ පිළිබඳ වෙනමම විවරණයක් කළා මූලපණ්ණාසිකේ ඒ ඒ වග්ගයන් පිළිබඳව වෙනම විවරණයක් කළා ඒ වගේම මජ්ක්‍ධිම පණ්ණාසකයත් උපරි පණ්ණාසකයත් ඒ විදිහටම විවරණය කළා වග්ගෙන් වග්ගයත් විවරණය කරන්නේ ඒ පිළිබඳව මනා දැනුමක් මේ පින්නතුන්ට ලබා දෙන්න ඕන නිසා. ඒ නිසා මේ පින්නතුන්ට අපි විභංග වර්ගය විවරණය කරන්නට මත්ින් ආරාධනාවක් කරනවා. මේ විභංග වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර දේශනා 12 පිළිබඳව කෙටි අවධානයක් ඇති කරගෙන එකින් එක එකින් එක සූත්‍ර දේශනා ශ්‍රවණය කරනවා නම් ඒක මේ පින්නතුන්ට බොහෝ උපකාර පිණිස පවතිනවා. එතකොට මේ විභංග වර්ගයේ පළවෙනි සූත්‍රය තමයි බද්ධේක රත්ත සූත්‍රය. බද්ධේක රත්ත සූත්‍රය කියන නම ඇහෙනකොටම බොහෝ ධර්මය ශ්‍රවණය කරලා තියෙන ආශ්‍රය කරලා තියෙන පින්නතුන්ට හොඳ අදහසක් ඇති වෙන්න පුළුවන් මොකක්ද මේ සූත්‍රයෙන් විවරණේ වෙන්නේ මේ සූත්‍රය මොන වගේ ධර්ම කාරණ ඇතුළත් සූත්‍රයක්ද කියලා බොහෝ පින්නතුන්ට අදහසක් ඇති වෙන්න පුළුවන්. බද්ධේක රත්ත සූත්‍රය කියලා කියන්නේ යහපත් වූ එක් රැයක් ගැන වදාළ දේශනාව තමයි බද්ධේක රත්ත සූත්‍රය කියලා කියන්නේ. බද්ධ කියලා කියන්නේ යහපත් කියන අර්ථය ඒක කියලා කිව්වේ එක් කියන අර්ථය රත්ත කියලා කිව්වේ රාත්‍රිය කියන අර්ථයෙන්. එතකොට බද්ධේක රත්ත සූත්‍රය යහපත් වූ එක් රැයක් ගැන වදාළ දෙසුම තමයි බද්ධේක රත්ත සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයේ විවරණය උනේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේහි වැඩ ඉන්න වෙලාවක භාග්‍යවතුන් වහන්සේ ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මහණෙනි මම නුඹලාට යහපත් වූ රාත්‍රිය පිළිබඳව දේශනා කරන්නම්. එහෙම නැත්නම් මේ බද්ධේක රත්ත පරයාය නුඹලාට දේශනා කරන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කියනවා මනාව ශ්‍රවණය කරන්න මම දැන් ඒ දේශනා කරන්නම් කියලා මේ දේශනාව ආරම්භ කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම අතීතයේහි මෙබඳු රූප ඇත්තෙක් වීමි යන ආකාරයට අතීත රූපස්කන්ධය පිළිබඳවත් ඒ වගේම ඒ ආකාරයටම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව යම්කිසි කෙනෙක් තෘෂ්ණා දෘෂ්ටි මාන්න වශයෙන් ග්‍රහණය කරනවා නම් අන්න ඔහුගේ ආශ්‍රයයන් වැඩෙනවායි කියනවා. ඒ වගේම තමයි ඔහු ඒ අතීත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධ පංචකය පිළිබඳ මෙනෙහි කිරීමම අනාගත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයන් දියුණු වීමට එහෙම නැත්නම් තණ්හාවේ වැඩිවීමට හේතුවක් උපකාරයක් පිණිස පවතිනවායි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට කෙනෙක් විශේෂයෙන්ම අනාගතයේහි මම මෙබඳු රූප ලබන්නෙක් වෙම්වා අනාගතයේහි මම මෙබඳු වේදනාවන් වේදනාවන් විඳින්නෙක් වෙම්වා යනාදී වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයන් කෙරෙහි අනාගතයත් තණ්හා දිට්ඨි මාන්න වශයෙන් ප්‍රාර්ථනා කරනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඔහුගේ තුලත් ඒ ආශ්‍රව ධර්ම වැඩෙනවා තණ්හාව දියුණු වෙනවායි කියනවා දැන් මේ පින්වත් පිරිස දන්නවා මේ අනවරාග්‍ය වූ සංසාර ගමනේ අතෝරක් නැතුව උප්පත්ති ලැබමින් මැරමින් මේ යන ගමනේ ඉවරයක් අපිට දකින්න බැරි තණ්හාවේ වර්ධනය නිසා හැම මොහොතකම යම්කිසි කෙනෙක්ගේ තුල තණ්හාව nirupadritව තියෙන තාක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහු නැවත නැවත නැවත නැවත සසරටමයි වැටෙන්නේ. ඉතින් ඒ නිසා ඔහුට මේ ආශ්‍රයන්ගේ අවසානය දකින්න පුළුවන්කමක් නැහැ. ආශ්‍රයන්ගේ ප්‍රහාණයක් ඔහුට කවදාකවත් දකින්න පුළුවන් කමක් නැහැ කියනවා. එතකොට යම්කිසි කෙනෙකුට යහපත් වූ රාත්‍රියක් අත්දකින්න ඕන නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අතීතය තණ්හා දිට්ටි මාන්න වශයෙන් මෙනෙහි කරන්න එපයි කියනවා. අනාගතය තණ්හා දිට්ටි මාන්න වශයෙන් ප්‍රාර්ථනා කරන්න එපයි කියනවා. මොකද අතීතය තණ්හා දිට්ටි මාන්න වශයෙන් මෙනෙහි කරාට වැඩක් නැහැ අතීතය ගෙවිලා ඉවරයි. ඒ වගේම තමයි අනාගතය. අනාගතය තණ්හා දිට්ටි මාන්න වශයෙන් ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. මොකද අනාගතය තාම උදා වෙලා නැහැ. නමුත් මේ පින්නතුන් කල්පනා කරන්න අපේ ස්වභාවය තමයි අතීතයේ යම් රසමුසු තැනක් තියෙනවා නම් ඒ දේවල් මෙනෙහි කර කර මෙනෙහි කර කර එක්ක සතුට වෙනවා එහෙම නැත්නම් අතීතයේ Tamanට යම් වේදනාවක් එහෙම නැත්නම් දුකක් පීඩනයක් සකස් වෙච්ච තැනක් තියෙනවා නම් ඒ පිළිබඳ මෙනෙහි කර කර මෙනෙහි කර කර තවෙනවා. ඒ හැම තැනකම වෙන්නේ කෙලෙස් වැగిරෙන එක. එහෙම නැත්නම් අපේ ස්වභාවය තමයි අනාගතයේ නොවිච්ච දෙයක් පිළිබඳව තණ්හා දිටි මාන්න වශයෙන් සමහර විට බලාපොරොත්තු ගොඩ ගන්නවා. එතකොට මේ හැම තැනකම තියෙන පින්වත් කෙලෙස් වැగిරීමක්. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? අතීතය තණ්හා දිටි මාන්න වශයෙන් ලොහු බඳින්නෙත් නැතුව අනාගතය තණ්හා දිටි මාන්න වශයෙන් අරගෙන ප්‍රාර්ථනා ගොඩගා ගන්නෙත් නැතුව මේ වර්තමානයේ මේ තෘෂ්ණාව ප්‍රහාණය වෙන විදිහට තමන්ගේ හිත සකස් කරගන්න එකයි අන්න එහෙම කෙනාට පුළුවන්කමක් තියෙනවා කියනවා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම මේ වර්තමානයේ පංච පාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යම්කිසි කෙනෙක් දකිනවා නම් අන්න ඔහුට ඔහුගේ තෘෂ්ණාව මේ විශේෂයෙන්ම ප්‍රහාණය කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අතීතයත් අනාගතයත් තණ්හා දිට්ඨි මාන්න වශයෙන් ග්‍රහණය මේ ග්‍රහණය කිරීමම ඔහු ප්‍රමාදයට පත් වෙන්න හේතුවක්. එහෙම නැත්නම් ඔහුගේ තුල ආශ්‍රයයන් වැඩෙන්න කුසලයන් පිරිහෙන්න හේතුවක් නිසා කවදාකවත් කුසලයන් දියුණු වෙන්නේ නැහැ කියනවා. නමුත් අප්‍රමාදීව යම්කිසි කෙනෙක් වාසය කරනවා කියලා කියන්නේ මේ වර්තමානයේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමත් එක්කම අන්න ඔහුගේ තුල අප්‍රමාදී භාවය උපදිනවායි කියනවා. අප්‍රමාදී භාවය ඉපදිච්ච කෙනාට තමයි අන්න කෙලෙස් තවන වීරිය කියන එක උපදවා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න එහෙම භික්ෂුවට තමයි යහපත් වූ රාත්‍රියක් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ බද්ධේක රත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ අතීතයත් අනාගතයත් තණ්හා දිට්ඨි මාන්න වශයෙන් ග්‍රහණය නොකිරීම පිළිබඳවයි විශේෂයෙන්ම මේ බද්දේ කරත්ත සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ අවධානය යොමු කරන්නේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට යොමු කරලා යම්කිසි කෙනෙක් දකින්න උත්සාහ කරනවා නම් මේ වර්තමානයේම තමන් පරිහරණය කරන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයක් හැටියටම දකිමින් එය අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තුළම අන්න ඔහුගේ තුළ උපදින කුසල පරයය පිළිබඳවයි මේ බද්ධේක රත්තු සූත්‍රයේදී විස්තර කරන්නේ දෙවෙනි සූත්‍රය තමයි ආනන්ද බද්ධේක රත් සූත්‍රය. එතකොට දැන් මේ විභංග වග්ගයේදී අපිට බද්ධේක රත්ත නමින් සූත්‍ර දේශනා හතරක් හමු වෙනවා. පළවෙනි සූත්‍රය තමයි බද්ධේක රත්ත සූත්‍රය. දෙවෙනි සූත්‍රය තමයි ආනන්ද බද්ධේක රත්ත සූත්‍රය. එතකොට මේ ආනන්ද බද්ධේක රත්ත සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් වික්ෂුන් වහන්සේලා ඉන්න තැනට වැඩම කළායින් පස්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි නුඹලා බද්දේක රත්ත පරයය දන්නවද? එතකොට එතනදී ස්වාමින් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ අපට බද්දේක රත්ත පරයය මැනවින් දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ ඒ දේශනා කළ බද්ධේකරත්ත සූත්‍රය මොන වගේද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනකොට භික්ෂුන් වහන්සේලා ඒ ಉದ್ದೇಶයේ භාග්‍යතුන් වහන්සේට නැවත සඳහන් කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ නැවත ආනන්ද ස්වාමින් වහන්සේට ඒ ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කළ ඒ බද්දේ කරත්ත පරියාය ආනන්ද ස්වාමින් වහන්සේ කළ දේශනාව අනුමත කරමින් දේශනා කරනවා. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ කළ දේශනාව අනුමත කරපු නිසා මෙය ආනන්ද බද්ධේ කරත්ත සූත්‍රයේ නමින් හැඳින්වෙනවා. එතකොට පළවෙනි සූත්‍රයට අනුවම තමයි මේ දෙවෙනි සූත්‍රයත් විවරණය වෙන්නේ. එතනදී ආනන්ද ස්වාමින් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලාට දේශනා කරන්නේ විශේෂයෙන්ම මේ අතීත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තණ්හා දිටි මාන වශයෙන් ලුහු නොබඳින ලෙසත් අනාගතයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තණ්හා දිටි මාන වශයෙන් ප්‍රාර්ථනා නොකරන ලෙසත් තමයි ආනන්ද ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාට දේශනා කරන්නේ එතකොට තුන්වෙනි සූත්‍රය තමයි මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍රය. මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍රයත් විවරණය වෙන්නේ රජගහනුවර තපෝදාරාමේදී විශේෂයෙන්ම මේ සූත්‍රය විවරණය වෙන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් සමිද්දී කියන ස්වාමින් වහන්සේට දේශනා කරන අවස්ථාවේදී සමිද්දී තෙරුණුවන් වහන්සේ තපෝදාරාමේ වැඩ ඉන්න වෙලාවක පැම් පහසු වෙලා ජලය වියලී යනකම් අඳනකඩේ පිටින් ඒ පොකුණ සමීපයට වෙලා ඉන්නකොට එතනට එක්තරා දේවතාවෙක් ඇවිල්ලා සමීප තෙරුණුවන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ බද්ධේ කරත්ත පරයය දන්නවද? එතකොට සමිද්දි ස්වාමීන් වහන්සේ කියනවා దేవතාව දේව පුත්‍රය මම බද්ධේ කරත්ත පරයය දන්නේ නැහැ ඉගෙනගෙන නැහැ කියනවා. ඉන්පස්සේ අහනවා බද්ධේ කරත්ත ගාථා ඔබ වහන්සේ දන්නවද? දේව පුත්‍රය මම ඒවා දන්නෙත් නැහැ කියනවා. ඉතින් සමිද්දි තෙරුණුවන් වහන්සේට ඒ දේව පුත්‍රයා කියනවා එහෙනම් ඔබ මේ බද්දේ කරත්ත පරයය ඉගෙන ගන්න. ඒ ඔබට බොහෝම හිතසුව පිණිස පවතිවි. ඔබට බොහෝම එයින් කුසලය දියුණු කරගන්න පුළුවන්කමක් ලැබෙයි. අන්න එතනදී මේ සමිද්දි තෙරුණුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බද්දේ කරත්ත පරයය පිළිබඳව අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සමීධි තෙරණුවන්ට බද්ධේ කරත්ත ಉದ್ದೇಶය විතරක් මාර්තුකා වශයෙන් දේශනා කරලා වඩිනවා. එතකොට සමීධි තෙරණුවන් වහන්සේ කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ අර්ථ කෙටියෙන් දේශනා කළ දේශනාව විස්තර වශයෙන් ශ්‍රවණය කරන්න සුදුසුම කෙනෙකුට ඉන්නේ කවුද? එහෙම ඉන්නවා නම් ඉන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේ. ඉතින් ඒ කාරණේ නුවණින් දැකලා මහා කච්චායන මහරහතන් වහන්සේ සමීපයට ගිහිල්ලා ආරාධනා කරනවා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ බද්ධේ කරත්ත පරියාය ಉದ್ದೇಶයේ පමණක් දේශනා කළා මාර්තුකාව විතරයි. මට ඒ විස්තර වශයෙන් දේශනා කරනවා නම් හොඳයි කියලා ආරාධනා කළා. එතනදී මහා කච්චායන ස්වාමින් වහන්සේ සමිද්දි තෙරුණුවන් වහන්සේට මේ බද්දේ කරත්ත සූත්‍රය විස්තර වශයෙන් දේශනා කරනවා. එතකොට එතනදී පළවෙනි සූත්‍ර දෙකට වඩා කෙටි වෙනසක් වෙනවා. ඒ වෙනස තමයි පළවෙනි සූත්‍රයේදී දේශනා කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය අතීත ස්කන්ධ පංචකයත් අනාගත ස්කන්ධ පංචකයත් තණ්හා දිටි මාන වශයෙන් ග්‍රහණය නොකරන හැටියටයි මෙතනදී මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ඒ විශේෂයෙන්ම චක්කු සෝත ගාන වශයෙන් විශේෂයෙන්ම මේ ආයතන 6 එන්න ද්වාදස ආයතනත් මේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ ෂඩ ආයතනේනොත් මේ කච්චායන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා තණ්හා දිට්ටි මාන වශයෙන් ග්‍රහණය කරන්න එපායි කියනවා. ඒ කියන්නේ මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒ වගේම තමයි ඊට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ඒ දේවල් තණ්හා දිට්ටි මාන වශයෙන් ග්‍රහණයට ගන්න එපායි කියනවා. අන්න ඒ විදිහට දේශනා කරපු සූත්‍රය තමයි මහා කච්චායන බද්ධේ කරත්ත සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයේ අවසානයේදී මහා කච්චායන ස්වාමීන් වහන්සේ සමිද්දි තෙරුණවන්ට කියනවා මේ ඔබට මේ දේශනාව නැවත තහවුරු කර ගැනීම පිණිස භාග්‍යතුන් වහන්සේගෙන් මේ සත්‍යයක්ද කියලා විමසන්න කියලා. ඉතින් ඒ ඒ විදිහටම විමසනකොට භාග්‍යතුන් වහන්සේ එය ස්ථිර කළ දේශනා කරනවා පච්චායනයන් විසින් දේශනා කළ ඒ සූත්‍රය සත්‍යයක්. ඒක ඒ විදිහට දරා ගන්න හැටියට දේශනා කරනවා. එතකොට මේ විභංග වර්ගයට අයිති තුන්වෙනි සූත්‍රය තමයි මහා කච්චායන බද්ධේ කරත්ත සූත්‍රය. ඊළඟට හතරවෙනි සූත්‍රය තමයි ලෝමස කංගීය බද්ධේ කරත්ත සූත්‍රය. දැන් එතකොට අපි මුලින් සඳහන් කළා මේ වර්ගයේ බද්ධේක රත්ත නමින් සූත්‍ර හතරක් විවරණය වෙනවා. පළවෙනි සූත්‍රය තමයි බද්ධේක රත්ත සූත්‍රය. දෙවෙනි සූත්‍රය තමයි ආනන්ද බද්ධේක රත්ත සූත්‍රය. තුන්වෙනි සූත්‍රය තමයි මහා කච්චායන බද්ධේක රත්ත සූත්‍රය. හතරවෙනි සූත්‍රය තමයි ලෝමසකංගීය බද්ධේක රත්ත සූත්‍රය. මේ ලෝමසකංගීය බද්ධේක රත්ත සූත්‍රය විවරණය වෙන්නේ සවැත් නුවර දෙවුරම් මෙහෙරදී ඒත් භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝමසකංගීය ස්වාමින් වහන්සේට දේශනා කරපු නිසා ඒ නමින් මේ බද්දේ කරත්ත සූත්‍රය නම් කරනවා ඒත් නිදාන කතාව වෙන්නේ ලෝමසකංගීය ස්වාමින් වහන්සේ ළඟට චන්දන නම් දිව්‍ය පුත්‍රයා ඇවිත් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ බද්ධේ කරත්ත පරයය දන්නවද එතකොට ලෝමස කංගීය ස්වාමින් වහන්සේ දේශනා කරනවා සඳහන් කරනවා දිව්‍ය පුත්‍රේ මම බද්ධේ කරත්ත පරියාය දන්නේ නැහැ. එතකොට අහන ඔබ බද්දේ කරත්ත පරයය දන්නවද? චන්දන දේවි පුත්‍රයාගෙන් අහන ඔබ දන්නවද? ස්වාමීනි මම දන්නේත් නැහැ. එතකොට නැවත චන්දන දිව්‍ය පුත්‍රයා අහන ඔබ වහන්සේ බද්දේ කරත්ත ගාථා දන්නවද? එතකොට ස්වාමින් වහන්සේ කියනවා දිව්‍ය පුත්‍රේ මම බද්දේ කරත්ත ගාථා දන්නේත් නැහැ. දිව්‍ය පුත්‍රය ඔබ දන්නවද? ස්වාමීනි මම ගාථා පෙළනම් දන්නවා. එතකොට චන්දන දිව්‍ය පුත්‍රය ආරාධනා කරනවා ස්වාමීනි ඔබ භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහින් මේ බද්ධේ කරත්ත පරියාය ඉගෙන ගන්න. උද්දේශ වශයෙන්ොත් ගාථා වශයෙන්ොත් ඉගෙන ගන්න. ඔබට ඔබ වහන්සේට එය බොහෝ යහපත පිණිස පවතිවි කියලා ආරාධනාවක් කරලා එතනින් නොපෙනී යනවා. එතකොට මේ ලෝමසකංගීය ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනාවක් කරනවා ස්වාමීනි මට බද්දේක රත්ත පරියාය දේශනා කරන්න. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ අර පළමු සූත්‍රයට සමානව ඒ කියන්නේ අතීත රූප වේදනා සංඥා සංකාර විඥාන තණ්හා දිට්ඨි මාන්න වශයෙන් ග්‍රහණය නොකරන හැටියටත් අනාගත රූප වේදනා සංඥා සංකාර විඥානයනොත් තණ්හා දිටි මාන වශයෙන් ප්‍රාර්ථනා නොකරන හැටියට අනුශාසනා කරමින් කළ දේශනාව තමයි ලෝමසකංගීය බද්දේ කරත්ත සූත්‍රය කියලා කියන්නේ. එතකොට අපිට දැන් පැහැදිලි මේ බද්දේ කරත්ත සූත්‍රය කියලා කියන්නේ යම් භික්ෂුවක් යම් රාත්‍රියක් ගත කරනවා නම් තමන්ගේ ගෙවුණු අතීතය තණ්හා දිට්ටි මාන්න වශයෙන් මෙනෙහි නොකර ඒ වගේම තමයි අනාගතය තාම උදා නොමිච්ච අනාගතය තණ්හා දිට්ටි මාන්න වශයෙන් ප්‍රාර්ථනා නොකර ගත කරන යම් රාත්‍රියක් වෙත්නම් වර්තමානයේ ජීවත් වෙනවා නම් අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක තමයි යහපත් වූ එක් රාත්‍රියක්. බද්ධේ කරත්ත පරියාය යනුවෙන් වර්ණනා කරන්නේ අන්න ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයටයි. ඒ වගේම පස්වෙනි සූත්‍රයේ හැටියට අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ චුල්ල කම්ම විභංග සූත්‍රය. ඔන්න අපි මුලින්ම සඳහන් කළා මේ විභංග වර්ගයට විභංග කියන නම යෙදිලා තියෙන්නේ විභංග නාමයෙන් බොහෝ සූත්‍ර ප්‍රමාණයක් විවරණය වෙලා තියෙන නිසා ඉතින් මෙතන ඉඳලා ආරම්භ වෙන සියලු සූත්‍ර වගේ විභංග නාමයෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට පස්වෙනි සූත්‍රය හැටියට විස්තර කරගන්න තියෙන්නේ චුල්ලකම්ම විභංග සූත්‍රය. මේ චුල්ලකම්ම විභංග සූත්‍රය කියලා කියන්නේ මේ විභංග වර්ගයේ තියෙන ඊටාම වටින සූත්‍රයක්. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් හොයන බොහෝ දෙනෙකුට බොහෝ ගැටලුවක් ප්‍රශ්නයක් निराකරණය කරගන්න පුළුවන් සූත්‍රයක් තමයි චුල්ලකම්ම විභංග සූත්‍රය. මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ විවරණිය උනේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ඉන්න වෙලාවක තෝදී සිටුතුමාගේ පුතා සුබ කියන මානවකයා දවසක් බුදුරජාණන් වහන්සේ හමුවට එනවා. බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා මේ සුබ මානවකයාට තිබුණා මේ මනුස්ස ලෝකයේ පිළිබඳ ප්‍රශ්නයක් ගැටලුවක්. එක ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම සුබ මානවකයට තිබුණ මනුස්ස ලෝකෙ ගැන ප්‍රශ්න 14ක්. සමහර විට මේ පින්නතුන්ටත් මේ ප්‍රශ්න 14 ඇති වෙලා ඇති. ඒ ප්‍රශ්න 14 අහනවා ස්වාමීනි මේ ලෝකේ මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සු අතර ඇතැම් මිනිස්සු ඉන්නු අල්පායුෂ්කයි. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ආයුෂ කෙටි. බොහෝම කෙටි කාලෙකදී මැරෙනවා. සමහර මිනිස්සු දීර්ඝායුෂ්කයි. දැන් සමහර මිනිස්සු ඉන්නවා මව් කුසේ උපදිනකොටම මැරෙනවා. සමහර අය මව් කුසෙන් බිහි වෙලා අවුරුදු දෙක තුනක් යනකොට මැරෙනවා ළමා කාලේදී. සමහර අය එක්කෝ අවුරුදු 10ක් 15ක් වගේ ඉඳලා මැරෙනවා සමහර අය අවුරුදු 20 25 වගේ හොඳ තරුණ කාලෙදි මැරෙනවා එහෙම නැත්නම් සමහර අය මැදියම් වයසේදී මැරෙනවා එතකොට අන්න අල්පායුෂ්කයි මෙහෙම අඩු ආයුෂෙන් මැරෙන්නේ ඇයි ඒ වගේම සමහර අය ඉන්නවා ස්වාමීනි දීර්ඝායුෂ්කයි. සමහර අය ඉන්නවා අවුරුදු 90 100 ඉක්මවලා ජීවත් වෙන අය ඉන්නවා. එතකොට එයාලා දීර්ඝායුෂ්කයි. සමහර අය ඉන්නවා මනුෂ්‍ය ලෝකේ ඉපදුන දවසේ ඉඳලා ලෙඩ. ඒ අය බොහෝ ආබාධ සහිතයි. සමහර අය ඉන්නවා ස්වාමීනි ඉපදුන දවසේ ඉඳලා ඉහෙන් බහින රෝගයක් නැහැ. ඒ අය අල්ප ආබාධ සහිතයි. සමහර අය ඉන්නවා ස්වාමීනි මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඒ අය උපදින්ම හරි අවලස්සනයි. ඒ කියන්නේ මේ හරි කැතයි. කැත වෙලා උපදලා තියෙන්නේ. නමුත් සමහර අය ඉන්නවා ස්වාමීනි ඒ අය මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නව හරිය ලස්සනයි. ඒ වගේම ස්වාමීනි සමහර අය මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා උපතින්ම ඒ අය යාචක ජීවිත ගත කරන්නේ ඒ වගේම අල්ප භෝගස්කන්ධයක් උරුම වෙලා තියෙන ඒ කියන්නේ දිලිඳුයි. සමහර අය ඉන්නවා ස්වාමීනි උපතින්ම මහා භෝගස්කන්ධයකට උරුමකම් කියනවා. ඒ කියන්නේ ඒ අය මහා භෝගස්කන්ධයක් තියෙනවා. පොහසත්. එතකොට සමහර අය මනුස්ස ලෝකෙ උපදිනවා ස්වාමීනි පහත් කුලවල උපදින්නේ. සමහර අය ඉන්නවා උසස් කුලවල උපදිනවා. සමහර අය ඉන්නවා ස්වාමීනි ඒ අයට උපතින්ම මහා පිරිවර සම්පත් තියෙනවා. ඒ කියන්නේ යාළගේ කීර්තිරාවේ පැතිරෙනවා, යාළගේ යසස වැඩෙනවා. එයාලට බොහෝ පිරිස ඉන්නවා. නමුත් සමහර අය ඉන්නවා ස්වාමීනි එයාලට බොහෝ පිරිස නැහැ. කීර්තිරාවේ පැතිරෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා ස්වාමීනි උපතින්ම මන්ද මානසිකයි. කටේ තියෙන කෙල ටිකව රඳව ගන්න තරම්වත් නුවණක් එයාලට නැහැ. නමුත් ස්වාමීනි සමහර අය ඉන්නවා උපතින්ම හරිය ප්‍රඥාවන්තයි. පුංචි කාලේ ඉඳලම එයාලගේ නුවණ ඊටාම ඉහළයි. එතකොට මේ වගේ මනුස්ස ලෝකේ ඉන්න මිනිසුන්ගේ උසස්කමනොත් ඒ වගේම සමහර මිනිසුන්ගේ පහත් ගතිගුණ. පහත්කම්. ඒ කියන්නේ මේ මිනිසුන්ගේ උස් පහත් ભેදයට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අන්න ඔය මනුෂ්‍ය ලෝකයේ තියෙන උස් පහත්කම් වලට දීපු උත්තරය තමයි මේ චුල්ල කම්ම විභංග සූත්‍රයෙන් විවරණය වෙන්නේ. එතකොට දැන් ඔය අපි කියපු උස් පහත්කම් ඒ කියන්නේ අල්පායුෂ්ක දීර්ඝායුෂ්ක බොහෝ ආබාධ අල්පාබාධ ලස්සන අවලස්සන දුප්පත් පොහසත් ඒ වගේම තමයි උසස් කුල පහත් කුල ඒ වගේම ප්‍රසිද්ධිය අප්‍රසිද්ධිය ඒ වගේම තමයි ප්‍රඥාවන්ත දුෂ්ප්‍රඥාවන්ත මෙන්න මේ වගේ මිනිස්සු ඇයි මේ බෙදිලා තියෙන්නේ নানা ප්‍රකාර වෙලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට උනත් මේ මනුස්ස සමාජය දිහා බලනකොට එන ගැටලුවක්. එතකොට ඒ ගැටලුවට දුන්න උත්තරය හැටියට මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මානවකය ඕකට හේතුව තමයි කියනවා කර්මය එතකොට ඇයි කෙනෙක් අල්පාබාධ වෙන්නේ ඇයි කෙනෙක් බොහෝ ආබාධ වෙන්නේ ඇයි කෙනෙක් දීර්ඝායුෂ්ක වෙන්නේ ඇයි කෙනෙක් අල්පායුෂ්ක වෙන්නේ කියලා බොහෝම ලස්සනට බුදුරජාණන් වහන්සේ හේතු කාරණා සහිතව විස්තර කරපු සූත්‍රයක් තමයි චුල්ල කම්ම විභංග සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒ සූත්‍රය ඉදිරියේදී මේ පින්නතුන්ට බොහෝම විස්තර සහිතව ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි මේ සූත්‍රයේ පිළිබඳව කෙටි විස්තරයක් තමයි කරන්නේ විභංග වර්ගයේ හඳුන්වා දීම මේ මාර්තුකාව නිසා. ඉතින් මේ සූත්‍රයේ බොහෝම උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් මේ පින්නතුන් ශ්‍රවණය කරන්න අපේ ජීවිතයේ තියෙන බොහෝ අඳුරු පැතිකඩක් අපට ඉස්මතු කරගන්න පුළුවන් සූත්‍රයක් තමයි මේ චුල්ලකම්ම විභංග සූත්‍රය කියලා කියන්නේ. ඒ වගේම 6 වෙනි සූත්‍රය තමයි මහා කම්ම විභංග සූත්‍රය. මහා කම්ම විභංග සූත්‍රය කියලා කියන්නේ අපිට බොහෝම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රයේ විවරණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ කර්මය පිළිබඳව මතු කරපු තවත් එක් බොහෝම වැදගත් ස්ථානයක් ඒ තමයි ඇතමුන්ගේ මතයක් තිබෙනවා දස අකුසල් කරන හැමෝම යන්නේ නිරේයි. දස කුසල් කරන හැමෝම යන්නේ සුගතියේ කියන ඒ දෘෂ්ටියට දුන්න නියම උත්තරයක් හැටියට තමයි මේ සූත්‍රයේ විවරණය වෙන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධිය එක මට්ටමකට දියුණු කරගත්ත කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතෙන් චොත වෙච්ච කෙනෙක් ඊළඟට ගිහිල්ලා උපදින්නේ කොහෙද කියලා බලලා කියන්න. එතකොට ඔන්න එක්කෙනෙක් මොකද කරන්නේ සමාධිය දියුණු කරලා එයාට පුළුවන්කම ලැබෙනවා මෙලොවින් චොත වෙන කෙනෙක් ඊළඟට ගිහිල්ලා උපදින්නේ කොහෙද කියලා බලලා කියන්න. ඒක එක්තරා සමාධියේ එක් අවස්ථාවක් ඒ වගේම ඒක එක්තරා කෙනෙකුට දියුණු කරගන්න පුළුවන් ಗುಣධර්මයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මේ ජීවිතේ ගත කරලා මරණයෙන් පස්සේ ගිහිල්ලා උපදින තැන එයා දකිනවා මේ ජීවිතයේ දස අකුසල් කරපු කෙනෙක් එයා මරණින් මතු ගිහිල්ලා උපදිනවා නිරේ. ඔන්න එයා දැන් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ ජීවිතේදී ආ බොහොම දස අකුසල් කළා. එයා මරණයටපත් වෙලා ගිහිල්ලා ඉපදුනා නිරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් දස අකුසල් කරන කෙනෙක් ඉන්නවා. එයාත් දස අකුසල් කරලා ගිහිල්ලා උපදින්නේ නිරේ නෙවෙයි සුගතියේ දිව්‍ය ලෝකයේ උපදිනවා. එතකොට එයා සමාධියෙන් අරමුණු කරලා බලනකොට එයා දකිනවා මෙයා දස අකුසල් කරපු කෙනෙක්. හැබැයි මෙයා මරණයට පත් වෙලා ගිහිල්ලා ඉපදුනේ නිරේ නෙවෙයි දිව්‍ය ලෝකේ. අන්න එයා එතකොට දෘෂ්ටියකට එනවා. එහෙනම් දස අකුසල් කිරීමෙන් නිරේ යනවා කියලා කිනකොට කියන්න පුළුවන් කමක් නැහැ. දස අකුසල් කළොත් එයා ගිහිල්ලා සුගති උපදින්නත් පුළුවන්. එහෙනම් මේ කුසලයේ අකුසලයේ විපාක තියෙනවා කියන එක බොරුවක් කියලා අන්නේ දෘෂ්ටියට කෙනෙක් එන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දස කුසලයේ දියුණු කරනවා. එයා දස කුසලයේ දියුණු කරලා යනවා දිව්‍ය ලෝකේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා කියනවා එයාත් දස කුසලයේ දිනු කරනවා එයා දස කුසලයේ දිනු කරලා යනවා නිරයේ එතකොට මේ පුද්ගලයෝ හතර දෙනෙක් දෙන්නේ දස අකුසල් කරනවා හැබැයි මේ දෙන්නම දෙන්නගෙන් එක්කෙනෙක් දස අකුසල් කරලා නිරේ යනවා කෙනෙක් දස අකුසල් කරලා සුගතිය යනවා තව දෙන්නේ දස කුසල් කරනවා ඒ දෙන්නගෙන් දස කුසල් කරලා එක්කෙනෙක් දිව්‍ය ලෝක යනවා එක්කෙනෙක් නිරේ යනවා එතකොට සමාධියෙන් අරමුණු කරලා බලනකොට දස අකුසල් කරපු කෙනෙක් දිව්‍ය ලෝකේ ඉන්නවා දස කුසල් කරපු කෙනෙක් නිරේ ඉන්නවා අන්න ඔය දෘෂ්ටිය නිසා එයා මොකද කරන්නේ කල්පනා කරනවා එනම් මේ කුසල අකුසල් වල විපාක නැහැ ඔහු වෙනවා දස දැන් අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස අකුසල් කරන හැමෝම නිරේ යන්නේ නැහැ ඒ වගේම තමයි දස කුසල් කරන හැමෝම සුගතිය යන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් දස අකුසල් කරාට මරණාසන්න මොහොතේ ඒ කෙනා දියුණු කළ කුසලයක් උත්පාදනය කරගත්තොත් ඉස්මතු කරගත්තොත් අන්න එයා දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. හැබැයි එයා දිව්‍ය ලෝකේ කළේ ගියේ අර දස අකුසල් නිසා නෙමෙයි. දස අකුසල් කළාට එයා ජීවිතේ දියුණු කරපු එක් ප්‍රබල කුසලයක් තිබ්බ නිසා අන්න මරණාසන්න මොහොතේ ඉස්මතු කරගෙන යාට යන්න පුළුවන් වුණා දිව්‍ය ලෝකේ. ඒ වගේම තමයි බොහෝ කාලයක් දස කුසල් කරපු කෙනෙක් ඉන්නවා. දස කුසල් කරපු පමණින් එයාට සුගතියට යන්න පුළුවන්කමක් නැහැ කියනවා. මොකද දස කුසල් දිනු කළත් ප්‍රබල අකුසලයක් දිනු කළා තියෙනවා නම් මරණාසන්න මොහොතේ එය ඉස්මතු වුණොත් අන්න ඔහු ඊළඟ ජීවිතේ නිරේගාමී වෙන්න පුළුවන්. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ මේගේ ඒ කර්ම න්‍යාය. එතකොට මේ බුදුරජාණන් වහන්සේට කර්මයේ පිළිබඳව තියෙන ඒ දැනුම බුදුරජාණන් වහන්සේ ඒ හැටියෙන්ම දැනගෙනයි දේශනා කරන්නේ. එතකොට මේ මහා කම්ම විභංග සූත්‍රයේ අපිට කර්මයේ පිළිබඳව නොදකින පැත්තක් බුදුරජාණන් වහන්සේ අපිට විවරණය කරලා දෙනවා. ඒ විවරණය කළ සූත්‍රය තමයි මහා කම්ම විභංග සූත්‍රය කියලා කියන්නේ. එතකොට හත්වෙනි සූත්‍රය තමයි සලායතන විභංග සූත්‍රය. සලායතන විභංග සූත්‍රය කියලා කියන්නේ සවදෑරුම් වූ ආධ්‍යාත්මික ආයතන මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතිශ්‍රේෂ්ඨ සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේදී බොහෝ වටින ධර්මපරයායන් රාශියක් බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරනවා. එතනදී සවදාරුම් වූ ආධ්‍යාත්මික ආයතන විතරක් නෙවෙයි බාහිර ආයතන පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි විඥාන කාය 6 ස්පර්ශ කාය 6 ඒ වගේම මනෝ උපවිචාර 18 ඒ වගේම තමයි සත්ව පද 36 ඒ වගේම විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියම ශාස්ත්‍රුන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති නම් වූ ඒ ගුණය තියෙන්නේ කාටද කියන කාරණිය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මේ සලායතන විභංග සූත්‍රයේදී මනාව පැහැදිලි කරනවා ඒ පිළිබඳව දේශනා කරපු සූත්‍රය තමයි සලායතන විභංග සූත්‍රය කියලා කියන්නේ ඒ වගේම තමයි අටවෙනි සූත්‍රය තමයි උද්දේශ විභංග සූත්‍රය. උද්දේශ විභංග සූත්‍රය කියලා කියන්නේ ඇසින් රූපයක් දැක හෝ කනින් ශබ්දයක් අසා නැහැයින් සුවඳක් ආග්‍රහණය කොට දිවෙන් රසයක් නිඳ කයින් ස්පර්ශය ලැබ මනසින් ධර්මාරම්මණයක් ලැබ ඒ නිමිත්ත අනුව ආස්වාදයට නොයෑම නිසා සිත අවුල් නොවූ කල්හි ඒ වගේම තමයි විසුරුනේ නැති කල්හි ධානයක් ලැබීමෙන් ප්‍රීති සුඛාදී ආස්වාදයකට නොයෑමෙන් ඒවාහි සිත නොපීටි කල්හි උපාදාන වශයෙන් නොගෙන තණ්හාවේ පරිතස්සනා නොකර ගන්නා වූ පුද්ගලයාට මතු ජාති ජරා ව්‍යාධි මරණය කියන මේ ධර්මයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අන්න ඒ ක්‍රමය දේශනා කරපු සූත්‍රය තමයි උද්දේශ විභංග සූත්‍රය කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරයේ ඉඳලා ධ්‍යාන උපදවාගෙන එතනින් කොහොමද මේ තණ්හාවෙන් හිත නිදහස් කරගන්නේ කියන ක්‍රමය මනාව පැහැදිලි කරපු සූත්‍රයක්. දුකෙන් සදහටම අත මිදෙන ක්‍රමය දේශනා කරපු සූත්‍රය තමයි උද්දේශ විභංග සූත්‍රය කියලා කියන්නේ. ඊළඟට අපිට තව සූත්‍ර හතරක් සාකච්ඡා කරගන්න තියෙනවා. එතනදී විශේෂයෙන්ම නවවෙනි සූත්‍රයේ හැටියට සඳහන් කරන්නේ අරණ විභංග සූත්‍රය. අරණ විභංග සූත්‍රයේදී සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම කම්සප විඳීමේහි නොයදීම ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයදීම ඒ කියන්නේ කාමසුකල්ලිකානියෝගයත් අත්කලමතානියෝගයෙන් වෙන් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මධ්‍යම ප්‍රතිපදාව හුවා දක්වන්නේ කවුද? ඒ වගේම තමයි මධ්‍යම ප්‍රතිපදාව හෙලා දැකීමේ තියෙන ආදීනව මේ පිළිබඳව දක්වා කරන නිර්වාණගාමී ප්‍රතිපදාවේ ආනිසංසය පිළිබඳව මනාව කරන විවහාරයක් තමයි අරණ විභංග සූත්‍රයෙන් අපට විවරණය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ වගේම තමයි 10 වෙනි සූත්‍රය ධාතු විභංග සූත්‍රය. මේ ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්වයා සත්වයා කියලා විවහාර කරන්නේ ධාතු මාත්‍රයකට පමණක් බවයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ සවදෑරුම් වූ ධාතු මාත්‍රයත් සවදෑරුම් වූ ස්පර්ශ ආයතනයත් අටලොස් මනෝපවිචාර මාත්‍රයත් ඒ වගේම තමයි ප්‍රතිෂ්ඨා සතරක් බවද අදිෂ්ඨානීයක පිහිටි උත්සන්න වූ මඤ්ඤතාවයන් නැති කිරීමෙන් විශේෂයෙන්ම විදර්ශනා ප්‍රඥාව මතු කරගෙන මේ ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයක් හැටියට දකින්න බුදුරජාණන් වහන්සේ කරන ලස්සන විවරණයක් තියෙන සූත්‍රයක් තමයි ධාතු විභංග සූත්‍රය කියලා කියන්නේ. අන්න ඒ විදිහට අප්‍රමාදීව මේ ස්කන්ධ පංචකය විශේෂයෙන්ම ධාතු වශයෙන් මනසිකාර කරන කෙනාට මේ ජීවිතයේදීම අකුසලයන් ප්‍රහාණය කරමින් කුසලයේ හිත පිහිටවන්න පුළුවන් ඒ පරියාය දේශනා කරන සූත්‍රය තමයි ධාතු විභංග සූත්‍රය කියලා කියන්නේ. ඒ පිළිබඳව ඉදිරියේදී විග්‍රහ කරගන්න පුළුවන්. ඒ වගේම 11 වෙනි සූත්‍රය හැටියට විග්‍රහ කරනවා සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රය කියලා කියන්නේ විශේෂයෙන්ම ධම්සක් පැවතුම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඒකල දේශනාව විස්තර විභාග වශයෙන් වචනයක් වචනයක් පාසා අර්ථ විභාග කොට දේශනා කරපු සූත්‍රය තමයි සත්‍ය විභංග සූත්‍රය කියලා කියන්නේ. එතකොට මේ සත්‍ය විභංග සූත්‍රයේදී චතුරාර්ය සත්‍ය ධර්මයක් විශේෂම දුක්ඛ ආර්ය සත්‍ය, සමුදාය සත්‍ය, නිරෝධ නිරෝධාරි සත්‍ය නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය කියන මේ ආර්ය සත්‍ය හතර වචනෙන් වචනේ විභාග කොට දේශනා කරන සූත්‍රය තමයි සත්‍ය විභංග සූත්‍රය. ඉතින් මේ සූත්‍රය විශේෂයෙන් යෝගාවචරයින්ට බොහෝම උපකාර පිණිස පවතින සූත්‍රයක්. ඒ සූත්‍රයත් ඉදිරියේදී මේ පින්නතුන්ට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ වගේම දක්ෂිනා විභංග සූත්‍රය 12 වෙනි සූත්‍රය තමයි විභංග වර්ගයේ සඳහන් වෙන අවසාන සූත්‍රය දක්ඛිනා විභංග සූත්‍රය. මේ දක්ඛිනා විභංග සූත්‍රයේදී අපිට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සුළුමව එනම් මහා ප්‍රජාපති ගෝතමී දේවිය තමන්ගේ අතින්ම සලු දෙකක් නිර්මාණය කරගෙන ගිහින් භාග්‍යතුන් වහන්සේට දේශනා මේ භාග්‍යතුන් වහන්සේට පූජා කරනකොට භාග්‍යතුන් වහන්සේ එය සංඝයාට පූජා කරන හැටියට සඳහන් කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝතමිය ඔය සලුව සංඝයාට පූජා කළොත් එය භාග්‍යතුන් වහන්සේටත් පූජා කළා හා සමානයි. භාග්‍යතුන් වහන්සේත් ඒ පූජාවට අයිති. කෙනෙක් යමක් පෞද්ගලිකව පූජා කරනවා නම් පෞද්ගලිකව පූජා කරන දේවල් වල අග්‍රස්ථානීනි බුදුරජාණන් වහන්සේ. නමුත් සමූහයාට පූජා කරනකොට සමූහයාට පූජා කිරීමෙන් වැඩි ආනිසංස ලැබෙන්නේ මහා සංඝයාට පූජා කිරීමෙනුයි කියලා ගෝතමියට වැඩි ආනිසංස වාරයක් උදා කරලීම පිණිස වැඩි ආනිසංසයක් උදා කරලීම පිණිසයි සංඝයාට පූජා කරන්න කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතනදී මහත්ඵල මහානිසංස වෙන විදිහට සංඝගත දක්ෂිනාවක් පූජා කරන්නේ කොහොමද? සංඝයා කියන්නේ කවුද? සාංගික දාන කීයක් තියෙනවද? යන ආදි වශයෙන් මේ විදිහට විස්තර වශයෙන් කළ දේශනාව තමයි දක්ෂිනා විභංග සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට සූත්‍ර පළමු සූත්‍ර හතර තමයි බද්ධේක රත්ත සූත්‍ර වශයෙන් විග්‍රහ වුනේ අනිත් සියලු සූත්‍රම විභංග නාමයෙන් තමයි සඳහන් වෙන්නේ විභංග වර්ගයට අයිති සූත්‍ර දේශනා 12. ඉතින් මේ විභංග වර්ගයේ මේ සූත්‍ර එකින් එක එකින් එක මෙතන ඉඳලා මේ පින්නතුන්ට ඉදිරියට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් බොහෝ මුනන්දුවෙන් උමනාවෙන් මේ සූත්‍ර එකින් එක එකින් එක ශ්‍රවණය කරමින් අර්ථ නුවණින් මනසිකාර කරමින් මේ සූත්‍ර දේශනාවලින් තමන්ගේ ජීවිතයට ගත හැකි උපරිම ඵල ප්‍රයෝජන අරගෙන වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සද්ධර්ම දේශනාව ඒකාන්ත උපකාරයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් සියලු යහපතම වේවා